වෙලා තියෙන්නේ. ඉතින් අපි ඒකෙදී පැයකමාර විතර කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා ධර්ම සාකච්ඡාවක් සඳහා, විෘත් ධර්ම සාකච්ඡාවක් සඳහා. ඉතින් ඒකේ මුල් විනාඩි සල්පේ අපි විවස්ථාව කීපත් කිරීම සඳහා ගත කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ සාමාන්‍ය බල සූත්‍රය අපි මෙතුවක් ගමන් කළ තැන සිට ඉදිරියට සූත්‍ර කොටසක් ඉදිරිපත් කරගෙන ඒක විවෘත සාකච්ඡාවට ධර්ම මාතෘකාවක් කරගන්නයි බලාපොරොත්තු වෙන්නේ.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 අප්‍රේල් 16 සිසියක පස්වෙනි මාස ඒකෙදී කතිකාවත දෙවන කොටස කියවලා තියෙනවා. එතනින් ගියාම සාමාන්‍ය ඵල සූත්‍රයේ දීඝනිකාය 130 වෙනි පිට කියවලා තියෙනවා. ඉතින් මම අද වැඩසටහන ආරම්භ කිරීමේදී විවස්ථාව කීම වශයෙන් නැවත යෝගාචර දිනචරියාව කියවන විදිහට මම 13 කුටියෙන් ආරාධනා 13 කුටියට ආරාධනා කරනවා.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 අරුණට පළමුව අවදි වීම නොබිලන් හැම දෙනාගේ සිහිත විය යුතුය. අවදි වූ විගස අත්ෙන් නැගිට සිරුරු පිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්දියේදී නොසිස් දිනයක් කරගත යුතුය. මුදුවට යන, ඇඳුරුවට යන, ගිලන් වැඩිහිටියට යන අනාදීෙහි සුදුසු කල්හියේදී කිසිනම් සියල් දන්තින සඳහා බුදුන් හලට ගොස් නොපමාව එහි වත්සපයා සිය කුටියට ආයුතු. බණදාම් පූර්ණ සරණයි. තිරුවන් සරණයි සරණංශ. අපි පටන් අරගෙන මේ විවස්ථාව කියව කියව හිතේ බද වරුසාවක් ආවා. අපිට පොඩ්ඩක් ගෝසාවක් ආවා. ඒක නිසා අපි తాවකාලිකව සතිವಾರේ නතර කරා. එහෙමයි. මේ මොකද අපි අමානෝ ෂීට් එකක් අත ඉන්නේ. ආහා. එතකොට ඒක එනවා ගෝසාවක්. මේ දැන් අපි පටන් ගන්න කියලා ආයෙත් ආරාධනා කරමු. දැන් වැස්ස නතර වුණා. හොඳයි. හොඳයි. බණ දහම් පුහුණුව සිරුක පිළිබැගුම් බවුන් නෑ නියත කිසෙහියේදී පිළි සඳහා ගෙඩිය දෙවීමට පළමු පිරිසිදු පැනෙන් දෙවූ පාත්‍රය තවිකෙහිලා තැන්පත් කොට තැබිය යුතු. පිණ්ඩපාතය සඳහා ගෙඩිය නැඩ වූ කල තෙරුවන් පුදා පාසිවුරු ධරා කමටහන්ගත් සිටින් එන්ද තැනට මිනිසු පහක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමටහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්හල අසලදී මෙත් කමටහනින් යුතුව පිළි පිරිස හැසිර පිටු පිළිගෙන පෙරලා එන කලද කමටහන් නොහැර ආයුතු. බොජුන්හල වත්සපයා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවුන්දියේදී පිරිවැහුම් පිරිවැස්සුම් නැතහොත් ඉතුරු කාලයේද භාවනාව සඳහාම යෙදවිය යුතුය. සවස පහට පමණ වත්පිළිවෙතියේදී සන්ධ්‍යා වන්දනාදිය නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදෙව් සොයා රිසිනම් ගිලන්පස පිට සාදා පිරිසුදු සිතින් Taman වසන කුටියට යා යුතුය.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 සංඝයාගේ පුදුමහත් වැඩමුළුවෙන් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනය කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ප්‍රමාණිකූලවත් හොඳට පිළිසිදුවටත් කිරීමට පිටට ගත යුතුය. ආගන්තුකව පැමිණ පැවිදි කිරීමට වද්දැක්වීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාසේම සංවාසාරහ නොවන්නන්හා ගැටීම ගුණ පරිහානියට හේතුවන වගද තදින් සිදට ගත යුතුය.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 සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතය පවත්වා ගැනීමේ පහසුම ක්‍රමය ගෙයින් පොතපත පවා අධිකව ගොඩකසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්තිවලින් ගහන ප්‍රවෘත්තිපත් අසලටවත් නොගත යුතුය. මේ කල්යාණී යෝගාශ්‍රමයේ කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතටද එකඟව වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පාසය සඳහා වෙනුවත එයින් ඒ ඔබේ සිත වද්දා ගැනීම ඔබේ යුතුකමය. යෝගාචර දිනචරියාවයි. සාදු සාදු සාදු මේ මෙල්බන් වලට කොහමද රිසෙප්ෂන් එක? අයනවාද? නෑ හොඳ හොඳයි පන්න හොඳට ඇහෙනවා. අපිට තමයි පොඩ්ඩක් තියෙන වර්ෂේ වර්ෂාවේ කද්දරේ මම හිතන එක ඉක්මනට ඉවර වෙයි. අපි යනවා සාමාන්‍ය ඵල සූත්‍රය එදා නතර කරපු තැන සිටලා ඉතුරු පරිච්ඡේදය. අපි ආරාධනා කරමු විශිධිකේ පිටියට. ළඟට එන්න. කුලචපරම් මහරජ භික්ඛු විතස්ත විචාරාණං රූප සමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝ ඒකෝදි භාවං අවිතත්තං අවිචාරං සමාධිජං කීති සුඛං ත්‍ෘතිය ඥානං උපසම්පද්ද විහෙරති සෝ ඉමේව කායන් සමාධියේන පීතිසුඛේන අபிසන්දේති පරිසන්දේති පරිපූරේති පරිපරති නාස්ස කිංචි සබ්බාවතෝ කායස්ස සමාධියේන පීතිසුඛේන අප්පුටං හෝති මහරජාණනි නැවතද අනෙකක් කියමි මහණතෙනේ විතර්ක ਵਿਚාරයන්ගේ සංහිඳීමෙන් සිය සතන්හි උපන් සිය සතන් පහදවන ශබ්දාව හා එක්ව යෙදුණු සිත එකඟ බව ඇති විතර්කය නැති විචාරය නැති සමාධියෙන් උපන් ප්‍රීතියත් සුවයත් ඇති දෙවෙනි ධානයට පැමිණ වෙසේ හේමේ කරජ කයම සමාධියෙන් උපන් ප්‍රීති සුඛයෙන් තෙමයි මුළුල්ලම තෙත් කෙරෙයි පුරාලයි හැම තැනම ස්පර්ශ කෙරෙයි ඔහුගේ මුළු කයේ විවේකයෙන් උපන් ප්‍රීති සුවයත් ප්‍රීති සුවයෙන් පැතිර නොගත් කිසිදු තැනක් නොවේ සේයතාපි මහරාජ උදක රහදෝ උද්බිද්දෝදකෝ තස්ස මේවස්ස පුරත්තිමාය දිසාය උදකස්ස ආයමුකං න දක්ඛිනාය දිසාය උදකස්ස ආයමුකං න පච්චිමාය දිසාය උදකස්ස ආයමුකං න උත්තරාය දිසාය උදකස්ස ආයමුකං දේවෝ ච න කාලේන කාලං සම්මාධාරං අනුපවෙච්චෙය්ය අතකෝ තම්හාච උදක රහදා සීතා වාරිධාරා උබ්බජ්ජිත්වා උබ්බිජ්ජිත්වා තමේව උදක රහදන් සීතේන වාරිනා අභිසන්දෙය්‍ය පරිසන්දෙය්‍ය පරිපූරෙය්‍ය පරිත්තරෙය්‍ය නාස්ස කිංචි සබ්භාවතෝ උදක රහදස්ස වාරිනා සීතේන අප්පුටං අස්ස මහරජ යම්සේ යට ඌපතින් මතුවන දිය ඇති ගැඹුරු විලෙක් වේද?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 මහරජ එසේම මහනතෙමේ මේ කරජකයම සමාධියෙන් උපන් පීතිසුවයෙන් තෙමයි. හැම තැනම තෙත් කෙරෙයි පුරාලයි. හැම තැනම පැතිර වැදගනී. ඔහුගේ ඒ සියලු කයේ සමාධියෙන් උපන් පීතිසෝය පැතිර වැද නොගත් කිසිද තැනක් නොයි. මහරජ මේ සාන්දෘෂ්ටික සාමාන්‍ය ඵලයද පළමු දැක්වුණු සාන්දෘෂ්ටික සාමාන්‍ය ඵලයට වඩා මනෝඥද වඩා උතුම්ද වේ. පිටුව ගිහිල්ලා 130 130 ස්වාමීන් වහන්සේ. ඉතින් මේකෙදී අර ඉස්සෙල්ලා කතා කරපු කාය විවේකය ඉක්මවලා නැත්නම් කාය විවේකය තහවුරු කරමින් චිත්ත විවේකයේ ඇති වෙන අවස්ථාවල් ඒත් අනුපිළිවෙලින් පෙන්වලා දෙනවා. ඊට කාය විවේක ඇති කරන හැටි පිළිබඳව පිටු ඔය සෑහෙන ගාණක් කියවන්න ඕනේ. ඒක ලබා ගන්න හැටි ඊට ඒක අපි මේ වෙලාවේ මතකයේ තීරක ගලපලා තේරුම් ගන්නයි කියලා මතක් කරලා චිත්ත විවේක ඇතිවීම අපි ගිය සතිය ඉගෙන ගත්තා. සමාවෙන ගිය ධම්ම සාකච්ඡා වෙලාවේදී ඒකෙදී තේරුම් අරගත්ත සම්පූර්ණ කය හිත කයට ඇවිල්ලා මුළු කයම පුරවාගෙන සතිය පිහිටනවා හරියට මැටි පිටක් හොඳට වතුරෙන් තෙතලා තෙත් කරලා මුළු රැයක් තැම්බෙන්න තියලා වැක්කෙරෙන්නෙත් නැතුව මැටි පිටේ කිසිම තැනක් තෙත් නොවි නොවි සම්පූර්ණ පිරලා තියෙනා වගේ මුළු කය පුරා ඇතිවෙච්ච ඒ සතිය පිරිච්ච ගතිය තමයි පළවෙනි ධ්‍යානෙ පෙන්වන්නේ. කියන්නේ මුළු කයම අංශුවක් අංශුවක් ගන්න සෛලයක් සෛලයක් පාස මයිලක් මයිලක් ගන්න තේරෙන පටන් ගන්නවා. ඒ කියන්නේ මේ මුළු මුළු ලෝකේ අමතක වෙලා. මේක පළවෙනි ධ්‍යානයේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒකේ ඒකේ පැතිකඩ දෙකක් තියෙනවා. එකක් තමයි හොඳට පටල වාඩි උච්චාම ඒක තේරෙන්නේ නැති මිනිස්සෙක් ලෝකේ නැහැ.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 එතකොට ඒක පිළි නොගැනීම චේතෝ කීලයක් විදිහට තේරුම් ගන්නවා. හිතේ ඔලොමලකමක් විදිහට තේරුම් අරන් දෙන්න කියලා කියලා තියෙනවා. දලදඬුකමක්. මේ සරුවච්චන් වහන්සේ කියන එකවත් පොතේ තියෙන එකවත් Tamanට මදි. ඒ මදිවට මොකක්දෝ බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙම කෙනාට අදානාය අනුയോഗාය සාතච්ඡාය ආතප්පාය කියන මේ හතරට හිත නැමෙන්නේ නැහැ කියලා තියෙනවා.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 එහෙම නැත්නම් මට ආලෝකයක් පහළ වුණේ නැහැ මට නිමිත්තක් පහළ වුණේ කියලා අර ලැබිච්ච එක සතුටු නොවන මනුස්සයාට කිසිම ගමනක් එන්නේ එකයි මේක තේරුම් ගැනීමේදී ලুকু පිරිච්ච ගතියක් තියෙනවා. ගමනක් ගියා තැනකට ආවයි කියලා. තේරුම් නොගැනීම සාපයක්. ඔන්න ওই දෙක තේරුම් කරලා දෙන එක තමයි විපස්සනා කියන්නේ.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 මට උනේ මේකයි කියලා මේ Tamanට උනේ මේකයි කියලා තේරෙන්න අනාගාමී ළඟට යන්න ඕනේ. එතකන් බුදුන් අදා ගන්න වෙනවා. බුදුහාමුදුරු කියපු කැත්තයි, ධර්මයේ ඇත්තයි, සංඝයා ඇත්තයි, සීලයේ ඇත්තයි කියන්නේ. එතකොට මේ සුඛය ලැබෙනවා. එම නෑනේ චේතෝ කියලා. ආනභාගීය ධර්ම මට මේ ධ්‍යාන වුණාට මට උඩින් යන්න බැරි වුණාට මට කහපාට ආවේ නෑනේ මට නිමිත්ත ආවේ නෑනේ කියලා අර මේ ලැබිච්ච ධ්‍යානෙ මිරික මිරික බලන. ඒක ඒක අදහන්නේ නෑ. අන්නේ අදහන් නැති ගතියට තමයි කියන්නේ චේතෝ කීල කියලා. ආනභාගීය ධර්ම කියලා. අදහන ගතියට කියනවා අහිංසකකම කියලා. ඒ නිසා අහිංසක මනුස්සයා දැන්ටත් ඉන්නේ නිවනේ. ඔලොමල එක තමයි නිවනට ගියත් අඳුරන්නේ. ඒකට බුදුහාමුදුරුවෝ නිදර්ශනයක් කියනවා. කාය දුක්චරිත, වචී දුක්චරිත, මනෝ දුක්චරිත නොකර ඒ බව තර්කයෙන් දන්න මම කරන්නේ මම රටික නැත කරන්න පුළුවන් කියලා දන්න කෙනා බ්‍රාහ්මණයෙක් කියලා උත්තර මානවකයා බුදුහාමරන්ට අවිල කියනවා.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 මේ කරදර කියන්නේ සතියනේ. මේ කරදර ආවේ සතිය නිසානේ කියලා ඒකේ මිහිරියාව හරියට අර නෙල්ලි ගෙඩියක් කකා කකා යනකොට එන පිත්ත පැංගිරි කපාගෙන එන මිහිරියාව දැකපු එක ත්‍රි හේතුක ප්‍රතිසන්දි තමයි. එහෙනම් ඉතින් දසපාරමිතා පිළිලා තමයි. එහෙමයි සර් නිවන් දකින්න.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 ඒක ටිකක් කරදර තමයි ඒකේ හිත තියෙන තාක්කල් ඔබ ලෝක ප්‍රශ්න විසඳලා කියලා ඉමජට හොඳට තේරෙනවා. අත්දකින්න පුළුවන්. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ ධාතු මාර්ග මානසිකාර්ය මාර්ගයේ කයි තියෙන හතර ධාතුන්ගෙන් එක ධාතුවකට ගන්නවා. එතකොට දුක තවත් හතරෙන් එකට බහිනවා.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 අයියෝ මෙයා කොහොමද විසි කරන්නේ කියලා. ඒක ඒ කෙනාට සංසාරේ දුක විසිකරන්නත් බෑ. ඒකෙත් කැලලක් අරගෙන කරේ තියාගෙන යනවා. සූනියර් එකට ෂෝකේස් එකේ තියාගෙන ඉන්න. ඉතින් මේ මිනිස්සේ අර ගෙනියන දුකම තමයි කොයි තුත්තු කුඩියක් ගෙනියන්නේ. ඒ නිසා අපිට මේ ඉදිරිපත් වෙච්ච අරමුණ නැත්නම් පළවෙනි ධ්‍යානයේ සාක්ෂාත් පදනම් කරගෙන කාමසැප අයින් කරන්න නම් පළවෙනි ධ්‍යානය කියලා කියන්නේ කයට හිත පැමිණීම විපස්සනා පැත්තේ සමත පැත්තෙන් විතක්ක ਵਿਚාර පීචිසුක ඒකග්ගතා.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 කරදරයට ගන්න පෘථග්ජනයා එහෙම නැත්නම් මේ ශරීරයට සහ ජීවිතයට ආශාව තියෙන කෙනා. අහිංසක තමයි. නමුත් ඒ කෙනාට ගැලවුමක් නැහැ. එයා ඒ මන්දිවට අනුන්ගෙත් වැරදි හොයනවා. ඍතුයේත් වැරදි හොයනවා. ආහාරයේත් වැරදි හොයනවා. හිතෙත් වැරදි හොයනවා. මොකද අර ආපු පැමිණිච්ච දුක පැණි රහ කරගන්න හැටි.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 ඒ නිසා ඡන්දෙත් දිරනවා. කවුරු ගියත් මුල් තැන දෙනවා. මොකද මහානකම වර්ධනවනේ. මේ සංඝයා පෙන්නෝ අපි ඡන්දෙ ඉල්ලුවොත් දෙන ඇත්ත. අහන්න දෙයක් නැහැ මොකද මාරත් තියනේ පැත්තේ නේ චා මාරත් ඡන්දෙ දෙන්නේ. හැබැයි කාම ඡන්දෙ කුසල ඡන්දෙ නෙමෙයි. ඊට කියන්නේ කාම ඡන්දෙ කියනම තේ සංඝයාට තේරෙන්නේ අම්මා අප්පාවත් නැති જાති විදියේ වාසනාවක් ලැබිලා තිනවා. යන්නේ යන වැඳලා ඡන්දෙ දෙනවා. කියනවා. ගියෝ ගැන මම කතා කරන්නේ නැහැ. ඕගොල්ලෝ දන්නවා ඒක. නමුත් අපි හිතන්නේ ඒක ඉවත් කරලා, ඒ කියන්නේ කායි විවේකයේ ලැබගෙන මේ වගේ තැනට ඇවිල්ලා වාඩි වෙලා ඉන්නකොට රූපී ලෝකයට යනවයි කියලා කියන්නේ කය අදාහ ගන්නවා. කය තමයි රූපේ. කායානුපස්සනා කියන්නේ කන්දා. රූප ගොඩක්. ස්කන්ධ. කය. රූප. එහෙම නැත්නම් අරූපී නොවෙන දේ. ඒකට හිත ගියයි කියලා කියන්නේ යන්න නම් අපිට මේ ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් එන සංඥා වළක්වන්න වෙනවා. කයෙන් එන සංඥා විතරක් ගන්න වෙනවා. අපි ඒකට කියනවා කායේ කායානුපස්සී විහෙරති.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 ඒතර කය කියන නිමිත්තක් නේ තියෙන්නේ. ඒක සියලු අංගපසංග සහිත නැත්තම් මේ අක්ෂර කලන්තය හැදෙනවා. <laughs> ඒක අංගපසංග සහිතව තමයි පෙන්නන්නේ නෙගටිව් එක. දැන් මේක දිහා බලනකොට ඊට පස්සේ ඒක ගෙවිලා යනවා. එතකොට අරූපී මනෝමය අත්භාවයකට යනවා. අරූපී මනෝමය අත්භාවයට ගියාම රූපී අත්භාවය පාව දෙන්නවා.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 100%ක්ම කාමත්ත භවයේ. යම් වෙලාවක භාවනා කළ රූපීත්ව භාවයට ගියොත් එයාට කාමත්ව භාවයේ අයිතිවාසිකමක් නැහැ අරූපීත්ව භාවයේ පටලවා වටනාකමක් නැහැ යම් වෙලාවක අරූපී අත්ත බාහිර ප්‍රතිලාභයට ගියොත් කාමාත්ත ප්‍රතිලාභය හෝ රූපී අත්ත ප්‍රතිලාභය අත්පත ගන්න බෑ අත්පත ගාවොත් ඒක කෙලසෙනවා.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 ඒකට කිරි කියන්නේත් නැහැ දීකිරි කියන්නේත් නැහැ. ඊට පස්සේ බටර් වලින් සප්පි සප්පි මණ්ඩේ හදාගන්නවා. ඒකෙත් ක්‍රීම් එක. ඒකට ගියාට පස්සේ ඒකට බටර් කියන්නේත් නැහැ, කිරි කියන්නේත් නැහැ, දී කිරි කියන්නේත් නැහැ. හැබැයි මේ ඔක්කොම එකමයි. එකින් එකට එකින් එකට පරිණාමයටපත් වෙනවා. ආහන්න මේක තමයි මේ කාමත්ත භාව ප්‍රතිලාභේ දෙන්න බැරි මනුස්සයාට ඒක මොහොතකටත් කැප කරන්න බැරි මනුස්සයර රූපී අත්පත්ලාභයක අයිතිවාසිකමක් හෝ සමාදානයක් නැහැ. රූපී අත්පත්ලාභයේ ප්‍රශ්නේ හුවේ. රූපී අත්පත්ලාභයේ ඉන්නකොට අර කාම අත්පත්ලාභයේ මාත ගෙවලා අල්ලගන්න තරම් යමක් තියෙනවා. සිංගලු අංගපතංග තහිතයි හැබැයි නෙගටිව් එක විතරයි තියෙන්නේ. හැබැයි තේරෙනවා දුක් තියෙනවා. දුක මේ හැමට සීමා වෙලා තියෙනවා. ලෝකයක් දුක් නැහැ. අතීත අනාගත දුක් නැහැ. ගාන පිරිමි දුක් නැහැ. ඉතින් මේක දුකක් කියලා සැලකන්නේ කාලකන්‍යා. චේතෝ කියලා කියන්නේ ඒකට. එහෙම නැත්නම් හාන භාගීය ධර්ම කියන්නේ ඒක ඒක චෝදනා කරන තාක්කල් යාට ඒක සමාදානයක් නෑ. තේරුම් ගත්තොත් මේ ලෝකයක් දුක් නැති කරන්න මේ ටිකක් දුක ගණ්ඩ වෙනවනේ. ඒක සාදරෙන් ගනි. දරුවෙක් ප්‍රසූත කරනකොට මවකට ඇති වෙන දුක දුකක් තමයි පිරිමියෙකුට දරන්න බෑ. නමුත් මාතෘත්වයක් ලැබෙන්නේ නෑනේ. ප්‍රසූත වේදනාවක් නැතුව. ඒක පිරිමින්ට පෙන්වන්නේ නෑ. ඒක කාන්තාවන් තියාගෙන ඉන්නවා කාන්තාවල් රහසක් විදියට. මේ ප්‍රසූත කාමරයට පිරිමි ගත්තේ නෑ. ඔය බෙකත් ඉන්න කාලේ ඒ මිනිස්සයා තමයි ගෑනුන්ගේ මේ රහස අල්ලන්න ගයිනකොලොජිස්ලා හැදුවේ. පිරිමි තමයි අද ගයිනකොලොජිස්ලා. උන් යනවා රෙද්දාස බලන්න. ඉස්සර රෙද්දාස බලන දුන්නා ගෑනුන්ට තිබුණා තිබිටි ගිය කියලා එකක්. ගෑනු රහස්. මොකද මේක දැක්කොත් මේ කාමයේ මේ සැපක් ලැබුණාට ප්‍රසූතිය දෙවෙන දුක දසදහස් ගුණයක්.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 බිහිත් ගන්න යනවා කියලා කියන්නේ මේ දුක නතර කෙරුවට පස්සේ මේක ආයෙත් අතීතේ. එක්ක අනාගතේ. ඉතින් පැමිණි දුක් පැනිරායි කියන නිසා ඉස්සර සිංහල ඉතිහාසයේ රෝග තිබුණ නැතුළු බඩගින්නයි පිපාසයයි ආර. මිනිස්සු ලඩකා මැරලා ගියා ඉවරයි. දැන් තමයි ලෝකේ තියෙන පරංගි තේරම ඒක තියෙන්නේ මොකද අපේ එකෙකුට ඉවසන්න බෑ මිලි දක්වවා මේ කයට හිතාපු වෙලාව කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒ රෝගෙට මුල බෑ ගන්න බෑ. දැන් රෝගයත් එක්ක ජීවත් වෙන ජීවත් වෙන සාකල් සතුටින් ඉන්නවා. කය හිත අතීතය අනිත අනාගතය අනිත දැන් මේ කොන්දේ අමාරු වෙනවා මේ දත් එකක් වුණ තියෙනවා මේ ඉසි එකක් වුණ තියෙනවා. කමනියම් බන්තේ යාපනියා මේ මේ බන්තේ කමනියම් න යාපනියම් යපෙන්න අමාරුයි ස්වාමීන් වහන්සේ.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 ෆස්ට් ඒඩ් බොක්ස් එකක් නැහැ කියලා නඩු දමාවි. හෙල්ත් එක කෙනෙක් නැති උනායි කියලා නඩු දමාවි. බයිලානේ මේ අරණ නිවාසී ජීවිතේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? භාවනා කරන යෝගාචර අරණ නිවාසී වාසියත් ලබනවා. හැබැයි කිඳිරි ගන්නෙ නෑ. ඔය මොන වේදනාවවත් කිඳිරි ගන්නෑ.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 දැන් මැද තියෙන කෙනාට දෙපැත්ත දෙක නැහැයි කියනවා. අර සුකුම එකට ගිය කෙනාට මේ තුන නැහැ. මේ දෙක නැහැයි කියනවා. ඒක කියන්නේ ඇත්තටම මේ චිත්තහත් සාරිපුත්‍ර. බුදුරජාණන්සේක පිළි අරගෙන ඔය දේනුමා කීරං කීරම්මා දදි දදිම්මා සප්පි සප්පිම්මා නවනීතං නවතීතම්මා සප්පි මණ්ඩං කියලා පෙළගස්සලා පෙන්නනවා.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 මේ කාටවත් වෙලා නැත්තේ නෑ. උනාට පස්සේ වෙච්ච එකේ ඉඳගෙන අර පරණ කුණට අත දානවා. මේ ඇත්තටම මගේ කැලිටික නැති වෙයිද? ගෙදර යනකොට සැට් එක ඊයන්ට හම්බ වෙන්නේ නැති වෙයිද කියලා පොඩ්ඩක් අත ගාලා බලනවා කහලා බලනවා කැලී ටික තියෙනවා කියලා. ඉතින් ඒකෙන් වෙන්නේ අර පරිච්ඡේද වශයෙන් කාම ලෝකයෙන් රූප ලෝකය අඳුර ගන්න බෑ අපට අනාගම. ඊට පස්සේ රූප ලෝකයෙන් අරූප ලෝකයට යනකොට ඒ අතරමැද තියෙන දේවල් බොඳ වෙලා තියෙන්නේ. ඒ බොඳ වීම තමයි මිච්ඡා පරිපත්‍ය විඥා කියන්නේ. ඒක පිරිසිදුව දැක ගැනීම ආත්ම නිෂේධනයක් වෙනවා.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 අපි ධර්ම සාකච්ඡාවේදී අහිංසකම වෙන්නේ අපි පොඩ්ඩක් රණ්ඩු කරනවා. ගැටලා බලනවා මේක ඇත්තටම බුදුහාමර කිව්වට යම් ප්‍රමාණයක් ඕ මට ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්ද කියලා. ඒ ප්‍රතිවීක්ෂා ඥානය අවශ්‍යයි. ඒකට කියනවා මේ පච්චවේක්කන කියලා තමයි කියන්නේ. අන්වේ ඥාන කියලාත් කියනවා ඒකට. ණය විපස්සනාව කියලාත් කියනවා. නමුත් එයාට මුල් වෙන්න දෙන්න එපා. පස්සෙන් තියාගෙන යන්න. ඒ අන්වේ ඥානේ ඉස්සර වෙච්චි ගමන් ඔලොමලයි. එයා පිටිපස්සෙන් කුක්කා වගේ ඉන්න ඕනේ කීකරුව. නිකන් හරියට ඔරුවක අවරපෙත්ත තියෙන පිටිපස්ස යමන්ට ඕන තැන හරවන්නේ පිටිපස්සේ ඒක තියෙන. ඉස්සරහා නෙමෙයි. ඉස්සරහා පියර් එක තියෙන. ඒක තියාගෙන ඉන්න ඕන වෙනකොට හරව ගන්න මිසක් මෙයා ඉස්සරහින් තිබ්බොත් එහෙනම් ගමනක් නැහැ. ඉතින් ඒක නිසා ඒ සලස්ම තමයි ප්‍රතිපදාව කියන්නේ. මේ මෙල්බන් පැත්තට ඇහෙනවද? බුදියාගෙන ඉන්නා වගේ මේ අපිට දැන්. කමන්න ඇති සද්ද නොකර ඉන්න කාලේ. මයික් එක ඔෆ් කරලා තියලා තියෙන එක. හරි එතකොට අපි මේ මෙහෙනම් ප්‍රශ්න ටික ටික ලාවට වගේ එනවා. ওই පැත්තේ තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටනවා. එතකොට මේ මේ කවුද චිත්‍රා? මේ මේ චන්ද්‍රරතන ආමතුරුත් ඉන්නා මෙතන සුජිත් නන්නේ. වාගේ කියනක දුක් ගැනවිල්ල කියන්නකො දුක් ගැනවිල්ල කියන්නකො. හරි කියපන් ඉතින් ඕක ගෙවෙනවා එකට. සනස් මම ඒක කියලා ඉුවේ මේ ඔය රිට්‍රීට් වල කරන මේවා ටික එදිනෙදා ඩ්‍රොප් බොක්ස් එකකට දාන්න පුළුවන් නම් එදිනෙදා හරි දවස් දවසක් කර දවසක් හරි එතකොට මට මෙහෙන් ඒ ටික අරගෙන මේ ඩිසර්න සයිට් එකට එක මේ එවෙලම එබෙලම වගේ දාන්න පුළුවන් මේ ඔරේඩිට් ඔය කරන්න පුළුවන් මොකද දැන් අපේ සවුන්ඩ් ක්වලිටි හොඳ හින්දා එච්චර එඩිට් කරන්න දෙයක් නැහැ සවුන්ඩ් මේ ඒකට මම පිළිලට මම කතා කරලා පිළිලට මම මේකේ ඒක ඇක්සස් කරන්න මේ පාස්වර්ඩ් එකකුයි මේකකුයි හදලා ක්ලින්නට ඇවිල්ලා ඒක පෙන්වන්න කියන්නම්. එතකොට මේ ඔහෙම ලෝඩ් කරන්න පුළුවන් ඒක. පිටකරණයවත් ඔහෙන් කරන්න පුළුවන් නම් හොඳයි. නැතිනම් මට එව්වොත් Dropbox එකකට දාලා මම මෙහින් අරගෙන ඒක හදලා ලෝඩ් කරන්නම්. ඔය එතකොට ඒකට ධෛර්ය වෙන තව කරුණු දෙකක්. චන්ද්‍රතන හැමතරන් හිත නැමෙන්න කරුණු දෙකක් මම කියනවා. මේ තාකල් බඳු ඉන්න තාකල් මේක කරලා තියෙනවා. 191 කෙනේ දක් රිට්‍රීට් එක දක්වා දාලා තියෙනවා. දෙක අපේ වෙබ් එකට යන්නේ නැහැ. එක එකන දැම්මට පස්සේ තමයි මිනිස්සු බන අහලා අපෙන් අහලා ඉවරයි. අපේ වෙබ් එකේ එදාට එදාට යන්න නම් මේක මෙහිදිම අප්ලෝඩ් කරන්න පුළුවන්. නමුත් ඒක අර අපිට කරදර වැඩි නිසා චිත්‍රට දානවා. ඊතරමැද එඩිට් කරන්න ඕන කියන කතාවයි. දැන් චිත්‍ර තමයි ඔය කතා කරන්නේ. කියනවා හොඳට සවුන්ඩ් රෙකෝඩ් කරගත්තොත් එඩිට් කරන්න මොකුත් ඕන නැහැ. ඒ වෙලාවෙම අප්ලෝඩ් කරන්න පුළුවන්. එතකොට මෙහෙම්ම කරන්න පුළුවන්. ඒතර කනවටේ ගිහිල්ලා එනවට වැඩිය අපි ළඟ පාලනයක් කරන හැබැයි මම හිතනවා ඒ චිත්ත වගේ කෙනෙක් පැත්තකින් ඉඳලා බලන එක හොඳයි. මොනිටර් කරන්න. හැබැයි මෙහෙන් දානවා කියන එක බන්දු ඉන්න කාලේ එදා එදා චිත්‍රට ගිහිල්ලා තියෙනවා. දැන් මේ ලොග් මේ මේ බෑක්ලොග් එක ආවේ බන්දු ගිය දවසේ ඉඳලා. ඒ අතරමැද ওই මම පිටරට සවාරිට ගිය ටිකක් හම්බුණා. ඒ පිටරට ගියේ කියවත් අපේ කිසිම කෙනෙකුගේ කිසිම උනන්දුවක් නැහැ. අරුණ ඇහුවේ නැත්තම්. කියන්නේ කොයි කොයි බණද කොහිද කිව්වේ කියලා අරුණ ඇහුවේ නැත්තම් අපේ ඉන්න කට්ටියගේ වෙබ් එකට මේක ලෝඩ් කරන කතාවක් වගකීමක් ඇවිල්ලා නැහැ. ඒකට චිත්‍ර එහෙම බලනවා. දැන් චිත්‍ර දැන් බුදියානේ ඉඳලා නැගිටින්නේ සුමාන දෙකකට පස්සේ. අරුණ ආපු දවසේ ඉඳලා මයින් අහනවා. අහවල් තැන කියපු බණ මොකද්ද? අහවල් තැන කියපු ධර්ම සාකච්ඡාව ඉතින් මට මහා කරදරයක් වගේ. ආපු ගම මට මේ හුස්ම ගන්න ඉස්සෙල්ලා නමුත් එහෙම නොවුනා නම් මට මතකත් නැහැ. මොකද මයි ලංකාව තමයි මම ගේනවා ඩේටා පෙන් වල දාලා ඒක විසි කරනවා. තැන් තැන් වල දානවා. ඉතින් ඒක නිසා මේකෙදී ඉස්සරහට වෙයි මම කිය කියලා ගන්නකෝ ඇමරිකාට එදාම ඒක අප්ලෝඩ් කරා. හැබැයි එකක් තියෙනවා. හරි වැදගත්. කොන්තුවට රෙකෝඩ් කරගන්න ඕනේ. නිකන් සාමාන්‍ය මේ ඈත තිබර වොයිස් රෙකෝඩර් එකෙම දාලා එදාම අප්ලෝඩ් කරා නම් අපි අර තිබුණ ක්වොලිටි ඔක්කොම බහැලා මිනිස්සු කියන්න පටන් ගන්නවා බන වැඩක් නැහැ අහන්න බෑ කියලා. ඉතින් ඒක නිසා අපි ඇවිල්ලා තියෙනවා දැන් ලෝකෙම හොඳ තැනකට රෙකෝඩ් කරනකොට හරියට ළඟට ඇවිල්ලා දැන් සුජිත් දන්නවා අරුණ දන්නවා හරියට මෙහෙම මයික් එක හදලා දෙනවා කට ගාව මේකල කම්පියුටර් ඉදගෙන වේව් එක මොනිටර් කරනවා හරි එක්ස්පෙන්සිව් ඒ කියන්නේ මිනිස්සෙක් එතන හැම වෙලාවෙම ඉන්න ඕනේ ඊට පස්සේ ගත්ත එක ඒ ගාම අප්ලෝඩ් කරනවා එතකොට අපිට පුළුවන් ලම්සර .org එකත් එක්ක ෆයිට් එකක් දෙන්න පුළුවන්. මං කියන්නේ ඕන එකක් නෙවෙයි. මොකද දැන් අරුණගේ තියෙන ඌවනාවක් දාලා යා අරුණ ඊට පස්සේ ඒකට කැප්ෂන් එකක් දානවා. මේ බණේදී මේ කාරණාව කියවිලා තියෙනවා මේ නම දාන්න පුළුවන් කියලා ඊට පස්සේ යා කැටියට අන්න ප්‍රශ්න තියෙන කට්ටියට අන්න ස්වාංශික අහවල් කාරණාවද කියුණා. ඒක පොඩි වැඩක් නෙවෙයි. එයාගේ මතේ තියෙන ඇත්ත. නමුත් ඒ විදිහට සලකන කෙනෙක් නැහැ. ඉතින් ඒක නිසා අරුණ ඒ කෙරුවේ බ්‍රහ්ම සාමුදායින් කරා. තව හඳුරු තුන් හතර දෙනෙක් කරලා කරලා කරලා කොම්පියුටර් තුනක් වෙන් කරගෙන ඉන්නේ කොහාමුදුරු තුන්නමට. ගියා බණ අහපු ගමන් කියනවා අහවල් කාරණාව අද එළි වුණා. ඒක වහාම ඔක්කොටම ඊමේල් එකක් ලියලා දෙනවා. ඒ තරමටම මනුෂ්‍ය කොම්පියුටර් ඉන්නේ. ඒක නිසා ඒකට අපු චෝදනාට තමයි චිත්‍ර චිත්තගේ මල්ලි දෙන්න එකතු වෙලා සජිත්තුත් එකතු වෙලා අපේ වෙබ්සයිට් එකට දාන්න පටන් ගත්තා. ඒකෝට අපිට ප්‍රශ්නක් තිබුණා එඩිට් වෙන්නේ නැහැ කියලා. දැන් චිත්‍රක මෙතන ප්‍රකාශ වෙනවා. හොඳට රෙකෝඩ් කරගත්තොත් අපිට එඩිට් කරන්න දෙයක් නැහැ. හැබැයි හොඳම දේ මික්සරයක් කරා යන්න ඕනේ. කම්පියුටර් එකේ. ඒ නිසා අපේ සුජිත් කරන වැඩේ හරියට යනවා. ඉතින් ඒ කියන්නේ වෙතන කෙනෙක් ඉන්නවා. දැන් ඉස්සලාම අපි කරපුවේ චිත්‍රයි තිලිනයි තව කවුරු හරි කඳුබඩ ගිහිල්ලා ඒගොල්ල පැනල් එක වාඩි වෙලා ඉන්නවා බණ කියලා. ඒකල තමයි කම්පියුටර් යන්නේ එදා ඉඳලා තමයි අපි equipment හදාගත්තේ. මේ දැන් හැබැයි ඒකේ ගොඩාක් අපි ඉස්සරහට ගිහිල්ලා. ඒක නිසා මේ එතෙන් තන රෙකෝඩ් කරන්න ඉස්සර වෙලා අපි දැනට පුරුදු කරගමු අපි ළඟ තියෙන දැනට තියෙන log එක බෑක්ලොග් එක ඉවර වෙනකන් චිත්‍රට දාන්න. හැබැයි අපේ Dropbox එක පිළිලන්න. චිත්‍රක එක අස් කරලා දාන්න. අස් කරලා දාලා ඒක දාන්න. දැම්මට පස්සේ අපිට ඩිසිප්ලින් කරන්න වෙනවා කොයි බණද කොයි සූත්‍රයේද කොහෙද කිව්වේ කවදද කියලා මේ මොකද්ද ෆ්‍රේම් එකට දාගන්න. ඊට පස්සේ තමයි චිත්‍රට හරි අරුණට හරි පුළුවන් එක ප්‍රසන්ට් කරන්න. ඉතින් ඒක නිසා මෙහෙම කතා කරන එක හොඳයි චිත්‍ර. කොටවල් එහෙම නැත්නම් අපි ඇත්තටම මේ මේ අතරමැද ලින්ක්ස් දන්නේ නැතුව අපි ওই නිකන් මැටි කන වගේ කිඹුලෝ රසක් නැතුව කරන්නේ. මේක රසේ තේරෙන්න දැනගන්න ඕනේ මේ යන්නේ අපේ වෙබ්සයිට් එකට. මේක මේ තාක්කල් වෙලා තිබුණාට බඳු නැති නිසායි උනේ නැති කියනකොට අපිටත් තියෙනවා අඩේ ඌට පුළුවන් අපිට බැරි මොකද කියලා හිතෙනා නේ නිකන් ලාවට වගේ. මට ඕන කරන්නේ එච්චරයි. ඒක හිතුණා නම් ඉතින් ඊට පස්සේ බය වැඩක් කරන්න මට තියෙන කී කියයින් එකයි කවුරු හරි රෙකෝඩ් කරයි කවුරු හරි මේ මේ වෙබ් එකට දමාවි.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 ඔය හයිලයිට් කරන්න හදන්නේ මොකද්ද බන කාරණාව? පවෙනාස ආනාපාන සතිය තමම සිත් තියාගෙන ඉන්නකොට ආනාපාන සතිය ඒ දැනෙන මට්ටම නොදැනී ගියාට පස්සේ ඒ නොදැන මට්ටමේ ඒ කියන්නේ ආන මේ හුස්ම ගැනීමක්ද නොගැනීමක්ද කියන එක පිළිබඳ කිසිම දැනීමක් නැහැ නමුත් කිසිම දෙයක් දැනෙන්නේ නැහැ.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 අපි එකෙන් ගැලවෙනවා. නමුත් ඒක පාරට සද්දයක් යන කිවිසුමක් යනවා නැත්නම් කුඹියක් කනවා මොකක් හරි වෙච්ච ගමන් අපි එක පාට මූලික දැනුම් දීමකින් තොරව රූප ලෝකේ අතහැරලා කාම ලෝකයට කඩාන වැටෙනවා. ඉතින් මේ ගමනය නැවත කාම ලෝකයට වැටෙන ගමන පිස්සු වට්ටන සුළුයි.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 නැත්නම් හොඳට භාවනා කරලා ආයෙ ගෙදර ගියා. ඒ ගෙදර යන වෙලාවෙදී ගෙදර මිනිසුන්ට පේනවා මේ මනුස්සයාට පිස්සු කියලා. මේ මනුස්සයාට පේනවා ගෙදර මිනිසුන්ට පිස්සු කියලා. මේ සෑහෙන දික්ක සාද සිද්ධ වෙනවා. මේ මෑතකදී ආටිකල් එකක් පළ වෙලා තිබුණා සතිය කියන එක පසුපතිඵල නැත්තේ නෑ.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 මේක අහලා තියෙන්න ඕනේ. මොකද කාම ලෝකේ අතහැරලා රූප ලෝකෙට යනවා කියනකොට නම් ක්‍රමයෙන් යන්නේ. ඊට පස්සේ රූප ලෝකෙන් කාම ලෝකෙට එන්නේ දඩස් ගන්න. අන්න ඒක මොකද්ද ඒ කියන්නේ ලෑන්ඩින් එක. පැරචුට්ටයක් බස්සනවා වගේ මේක ඒ නැවත පැමිණෙන එකේ තමයි යෝගේ තියෙන අන්තිම රහස තියෙන්නේ. කියන්නේ පිට ගිය හිතක් නැවත අරමුණට එන හැටි. අන්නතර වෙච්ච හිතක් නැවත අරමුණට එන හැටි දකින්න බැරි වෙන්න අපිට ද්වේෂ ගන්න එකනේ මායя කරන්නේ. චික්කේ ඒ මගේ හිත පිට ගියයි කියලා. බුදුජනන්සේ කියනවා සාරිපුත්‍රයන් කියන තරහ නැතුව බලපං ආපහු වෙවිලා ලෑන් කරන හැටි. මොන රත්තියදෝ පිස්සු කියලා තැන්දෑ දැනෙල රිංගලයිලා ඇඳේ බුදියන් ඉන්නවා ගානක් නැතුව වගේ අම්මට තේරෙන්නේ නැහැ ගෑනට තේරෙන්නේ නැහැ. එහෙමනම් මොකොත් වෙන්නේ. මේ කට්ටිය එහෙම නැහැ රෑ 12 දොරරන් ඉන්න ඕනේ තෝ කියලා ගෑනට කියලා. පිස්සු කෙල්ල ගෙදරින්. ඉතින් අර ගෑනට පිස්සු හැදෙනවනේ.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 සුමාන දෙකක් තියලා තියෙනවා. එයා මේ බාපු කුටීරේක. ඒගොල්ලෝ විස බීජ එහෙම ගෙනත් තියනවාද කියලා බලන්න. දැන් අපි පිටරට යනකොට අපි ක්වොරන්ටයින් කරනවා. අනවශ්‍ය විස බීජ ගේනවනම් පරීක්ෂා කරලා ගන්නෙ. අන්න ඒ වගේ ඊට වඩා හුඟක් වෙනස් මේ රූප කරූප ලෝකේ ඉඳලා රූප ලෝකෙට එනකොට. අපි දන්නේ ඒක නම් බුදුහාමුදුර අදහස් කෙරුවේ. නියපයසමත මට හේතු කරන්න හදනවා නේ මට හේතු කරන්න එපා. ඔක පොට්ටපාද සූත්‍රය කියවන්න. බුදුහාමුදුර කියප එකක් කියන්නේ. ඒකට මගේ ඇඟට ටිකක් සාන්තියක් දැනෙනවා. නැත්නම් ධම්මජීවහන්තු අපි ගෙනිච්ච අරූප ලෝකෙට කියලා ඒට පත්‍රේ දානවා ෂුවර්. ඒකල කියාවි මේ අලුත් අරූප ලෝකයක් හදන්න හදනවා. ධ්‍යාන නැතුව මේ සමතේ නැතුව මේ අරූප ධ්‍යාන වලට ගෙනියන්න හදනවා নানা ආකාර දේවල්. බයට නෙවෙයි. ඒකේ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. සූත්‍රවල තියෙනවානේ. නමුත් ඒක මට සන්තෝෂයක් තියෙන බෞද්ධ භික්ෂුවක් වශයෙන් මට සූත්‍ර පෙන්න තැයි.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 ඒ මනුස්සයා සතු මරණ වෙන්න පුළුවන් හොරකම් කරන්න වෙන්න පුළුවන්. නමුත් ඒ මනුස්සයාගේ මනුස්සකමට ඒකේ කිසි බාධාවක් නැහැ. මනුස්සකම තියෙනවා. මෙයාට ඕන හදා ගන්න පුළුවන් ඒක වෙනම දෙයක්. ඒකට වෛර කරන්න ගිහලා තමයි අපි මේ අනුන්ගේ පව් නිසා අනුන්ගේ දුස්සීල දුස්සීල නිසා අපි පව් කරගන්නේ.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 ඒකම විශාල පිනක්. මේ වගේ තැනක ඉන්නකොට අසුචි හේදුවත් මොනවා කරත් භාවනා කරන්නයි. ඔය උංගෝ දෙනෙක් මේ මේ ඊට වැඩිය සමාජ සේවාවල් වලට ගන්නේ බල්ලන්ගේ කක්කාදින්න කැමති. ඒ වගේ දේ හොඳයි නරක නෑ. මම ඊට වැඩි කොච්චර හොඳද යෝගාවචරකේ කක්කාදින්න. භාවනා මධ්‍යස්ථාන කියන්නේ. අන්න ඒ වගේ තර්කණයක් හදාගෙන හැම වෙලාවෙම බලන්න මට වැරදිනකොට අනේ අනිකත්වෝ මට අනුකම්පා කරත්තා. අනිකත්තන්ට වැරදිනකොට මම ප්‍රිය ඇහෙන් බලලා හැලියකුණ නෑඹිලියෙන් වහගෙන කටයුතු කරනවා නම් අම්මා අප්පගේ අපේ එකම දරුවන්ගේත් ওই ගුණේ නෑනේ. අපි අර මොකක් තියෙන්නේ මේ හත් කුළු පව් වගේ වෙරළු ගෙඩි අට කටකට බෙදාගෙන හත් කුළු පව් වගේ හිටි අපි බෙදාගෙන දැන් මේ පැලිනි වැටට එන කොටා මරාගෙන ඉන්නේ සහෝදරය.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 සුපතිත්ත්‍ිත පාද තියෙනවා. වැටෙනකොටම 탁 ගාලා අල්ලන්න ඕන. දැන් පොඩි ළමයි වැටෙනකොට මොකුත් වෙන්නේ නැහැ. වයසක මිනිහෙක් වන්නොත් එහෙම අන්තභාගය. මොකද ඌ අතහැරලා ඉන්නේ. ඩෝප් වෙච්ච මිනිස්සු වැටෙනවා මොකුත් වෙන්නේ නැහැ. මොකද ඌ ඌ ඉන්නේ සූස්තියේ. ඇඟ දන්නව කරන්න ඕනේ. අතපය දැම්මනේ කඩෙනවා. ඒක කඩාන වරනකොට පස්සේ ඉවරයි. භාවනා කරන එක නම් ධර්ම භාවයේ රක්කති ධම්මචාරය. ඔය යන්නේ කිවිසුන් යන්නේ. ධර්මයේ පීඨයි සරණයි අම්ම කෙනෙක් තව ඇත්තේ නෑ. ධම්මෝ විනානත්ති පිතාතේ මාතා කියලා ධර්මයට බාර දෙන්න. ඒකට සබ්‍රක්‍මචාරින් වහන්සේලාට තේරෙනවා මේ මිනිස්සයා හෝල් හાર્ටඩ් භාවනා කරනවා. නැත්නම් හෝල් හાર્ටඩ් මුළු හදින්ම භ්‍රමචරී ජීවිතය ගත කරන එක අමාරුයි. බැරි එකක් නෙවෙයි. ඒ නිසා ආපසු ගමන තමයි ඒ නිසා හැම කෙනෙක්ම මතක තියානින්න හිත පිට යන්න මරින්න. යන්න මරින්න. ගිහිල්ලා ආපහු එන ගමන 100%ක්ම බලන්න. ඕන පිස්සුවකට යන්න අරින්න යවන්න එපා යන්න අරින්න. යවන්න ගියොත් ඒ පෞසිද්ධ වෙනවා. යන්න අරින්න ගිහිල්ලා ආපහු එන ගමන බලන්න ලෝකේ උත්තුම්ම රචනෙයි. ලෝකේ උත්තුම්ම තියෙන සාහිත්‍ය නිර්මාණය තමයි කෙලසිච්ච තැන සිට නැවත ගෙදර බල ආපහු එන ගමන. දවසට ලක්ෂ වාරයක් වෙනවා ලක්ෂ වාරයෙන් බලන්න ටික දවසක් යනකොට හිතට ඒ බොරු එපා වෙනවා. හිතට ඒ අපිව නඩවන්න පුළුවන් ගතිය නැති වෙලා ඔය ගියත් එකයි නැතත් එකයි කියලා අර ලිහලා බැඳලාගෙන හදපු බල්ලා පුරුදු කරලා ලිහලා හදන්න හදන්නේ. උටෝනනෝට යනවා නැත්තම් ගේන එකක් කරනවා. ලියලා හදන බල්ලා ගේ එකක් කරොත් දෙක දීපුවාම ඌ කක්ක කරයි තමයි එළියට යන්නේ. ගෙවල් ඇතුලේ හදන පූසු ගේ ඇතුලේ කක්ක කරන්නේ. ඉතින් මේ අනික් කට්ටිය කක්ක අදින්න ඕනේ. අපේ අම්මා හිටෙන කටේ උලල ගහන්නේ. <laughs> පූසි අල්ලන උරනවා කටේ. ඇතුලේ කක්ක කරන්න බෑ කාපන්. කක්ක කරලා එළියට බලයන්. ටික දවසක් කරන පුරුදු වෙනවා. ඒ මොකද දිගේලි කරන නිසා. අපේ හිත අපි එහෙමටවත් දිගේලි කරන්න කැමති නැහැ. බැඳගෙනම ඉඳ ගියාම හරිම වෙහෙසයි. ඒක මේ මූලධර්මවාදීන්ගේ හැටි, සුචරිතවාදීන්ගේ හැටි. මේ අරණ්‍ය වාසී සංඝයා ගැන කියනකොට සමස්තයක් වශයෙන්ම සුචරිතවාදී. පව් කියලා හිතෙනවට දකින්නකොට හැබැයි ඒක හොඳක් වෙලා තියෙනවා ගිහි කාලෙත් තිබුණා.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 ඒ නිසා දුෂ්කර ක්‍රියා කරා බුදු වෙලා තියෙන්නේ ඕක කල්පනා කරලා කියලා කිමින් දහම්තුරු පොතක් කියලා තියෙනවා. එදා තිබුණ සැප පිළිගත්ත මුළු කයේ වටේ දා තිබුණනේ සැපක්. පිළිගත්ත ගමන් හිත නිවුනට ගියා. දැන් තව විනාඩි 10ක් විතර තියෙනවා. හොඳයි ඉදිරිපත් කරන්න.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 නෑ කට් වෙලා නෑ කියනවා. කියන්න. මොකක් හරි ඩිස්ටර්බන්ස් එකක් තියෙනවා. ඔය එක තමයි මිනිස් මං ඇහෙනවා. ඒක කතා කරන්න එතකොට හරියනවා මෙහෙට තද වර්ෂාවක් තියෙන එකයි. ස්වාමීනාට ඒ විදිහට මේ මම කයට හිත තියාගෙන දැන් මම මට මේ දේ දැනෙන බව හිතාගෙන ඉන්නේ මම ඉඳගෙන ඉන්න ඉරියව්ව ගැන හිත තියාගෙන ඉඳියා ඊට පස්සේ මට තේරෙනවා ටික වෙලාවකින් මේ මගේ පෙල්ල කඩාගෙන වැටෙන සතියක් දැනෙනවා අදින් මම මේකටත් මේ විදිහටම මම සතියෙම හිටියා ඒතකොට මට තේරෙනවා මගේ අර අර දෙල්ල කොච්චර කඩාගෙන ඉඳලාද කියලා මට මූණ තියෙන්නේ බඩේ. දැන් මේ දෙකම එකට කැරකෙනවා වගේ මට ගතියක් දැනෙනවා. මට ඒ වෙලාවේදී බය වෙලා හැරුණා. ගැස්සුර ගතියක් ඇති වුණා දෙපාරක් විතර. එකපාරක් මට ගෙහෙම ගිහිල්ලා නිින්ද යනවා වගේ ගතියක් දැනෙනවා. නිින්දම ගියා. ඊට මම ආයෙ හැරිලා එනකොට මම හිතාගත්තා මේ වෙලාවේදී මම මේකට සිහිය තියාගෙන ඉන්න ඕනේ කියලා. ඒ වෙලාවේදී මම සිහිය තියාගෙන ඉඳියට එන්නේ. ඒ වෙලාවේදී මට තේරුනේ අර අපි අර හිතාගෙන ඉන්න අර කයෙන් හිත කෙරවිලා අර ආම්දුර හැම වෙලේම විතර කරන්නේ අර රොකට් එකක් යනකොට අර අමාරු කැලේ ටික හල්ලා උඩට යනකොට මෙයානවා කියලා. ඒ කියන්නේ මට තේරෙන්නේ අපි මේ ගුරුත්වාකර්ෂණයෙන් එළියට ගිහිල්ලා මාව අතෑරියොත් අර පාවෙන ගතියක් තියෙන්නේ යන්නේ වගේ පාවෙන ගතියක ඉන්නවා කියලා. ඉතින් ඒ වෙලාවෙදිත් තමයි එතෙන්ට ඒ විදිහටම හිත තියාගෙන ඉතිවසනවා කියන්නේ. ඊග වෙලාවක් ඉතින් ඉන්නකොට අර අර ඒක මට තේරෙනවා ඒ ඒක සුවී වෙලා යනවා කියලා. හරියට අර මූල් අර අර මූලක් වගේ පුංචිව තුනේ වෙලා තුනේ වෙලා ගිහිල්ලා මුකුත්ම නැති ඒක සත්‍යකටපත් වෙනවා. නමුත් ඒ අවස්ථාව දැන් කතා කරන්න ඊට පස්සේ මොකක්ද උනේ කියලා ස්වාමීන් වහන්සේ මොකක්ද කියන්නේ කියලා දැන් මට ඒ ගැන මොකක්ද උනේ කියලා මගේ හිතේ තියෙනවා. ඒක කියාගන්න කියොත් කටේ ආයෙ කියන්න වෙන්නේ ඊට පස්සේ නෙවෙයි ඊට ගහ අවස්ථාවක් හරි ඊට පස්සේ අවස්ථාවක් හරි ඊට පස්සේ අර අර අර කාටුන් වලින් පේන ලෝකේ වටේ ගිහිල්ලා අර ආපස්සට එනකොට අර ආපෝ සද්දයෙන් ආගාගෙන ආපෝ වෙනවා වගේ ආපෝතරයක් මම අර ඒ කියන ස්වභාවයටම ආපෝ ආවා අර හිත අර මූල් කැලක් වගේ කියන තැනට ඇවිල්ලා ආපෝතරයක් අර පාවෙන ගතියට ඇවිල්ලා පාරි මම ඉන්න ඉරියවට ආපෝ යනවා ගමන් එතෙන්දී දැන් ඒක මම අත්දැකලා තිබ්බේ නමුත් ස්වාමීන් වහන්සේ ඊට පස්සේ දේශනාවේදී ඉස්සර කරා මේ මේ වාද විතක්ක ਵਿਚාර අයින් කරන්න ඕනේ මේ කායට දැනෙන මේ ඒක සෝයක් විදිහට දකින්න ඕනේ කියලා. ඉතින් ඒ වෙලාවේ මම හිතුවේ මේ විතක්ක ਵਿਚාර කියන එක මොකක්ද කියන එක පොඩ්ඩක් මන්නාන්තෙන් පැහැදිලි කරගන්න. මේක මේ වර්ෂාව නිසා දැනෙන බාධාවක් තියෙනවා. නමුත් කියන්න තියෙන උත්තරේ මේ කියන මට්ටමට ගියා නම් විතක්ක ਵਿਚාර මට්ටම පන්නලා තියෙන්නේ ඒ නිසා නැවත විතක්ක ਵਿਚාර සලකා බලන දෙයක් නැහැ. විතක්ක ਵਿਚාර නතර හලන්න දෙයක් නැහැ. හැලෙනවා. හැලෙන වෙලාවේ අය අඳුන්ලා දෙන්න යන්න එපා. තෙල් ගෙඩි ඉදුණාට පස්සේ පොත්ත ගැලවෙනවා වගේ පළවෙනි ධ්‍යානය ඇතුළට සිද්ධ වෙනකොට හිත ස්වභාවයෙන්ම ඊගාව ධ්‍යානයට යනවා. විතක්ක ਵਿਚාර හලන්න ඕනේ නැහැ. පරිසරය හොඳ නම්. අන්නේම මෙනෙහි නොකරම අරමුණේ හිත තියාගෙන ඉන්න පුළුවන් තත්ත්වයටපත් වුණාට පස්සේ අමෝරාවේ මෙනෙහි කරන්න ගිහිල්ලා අවුල් කරගන්න එපා කියන එකයි විතක්ක ਵਿਚාර රූප සමානං කියලා කියන්නේ. විතක්ක ਵਿਚාර නැතුවම හිත සමාධිගත වෙනවනම් අනේ මට අරමුණ මෙනෙහි කරන්න බැරි වුණානේ මට අරමුණ නොපෙනී කියන්නේ කියලා පශ්චාත්තාප නොවි ඉඳිම විතරයි කරන අනුග්‍රහය මෙතන. එහෙම කියනකොට තේරෙනවද? ස්වාමිනාන්ත මේ මේ ෆෝන් එකේ අවුලක් නිසා පොඩ පැහැදිලි වන්දි ස්වාමිනාන්ත කිනේ නම් අදහස දැක්ක ස්වාමිනාන්ත මොකක්ද විස්තර කරන්න හදන්නේ ඒ කියන්නේ භාවනාවට නිසින්ින්දී යන්න ගියොත් කවුරුවත් හසුරවන්න ඕනේ නැහැ. අපි හසුරවන්න ගියොත් බාධා වෙනවා. ඒ නිසා විතක්ක ਵਿਚාල හැලෙනවා. ඒ හැලුණාට පස්සේ ඒක සමාදන් වෙනවා ඇර ආයෙ මෙනෙහි කරන්න ඕ, හයියෙන් හුස්ම ගන්න ඕ, ඇස් දෙක අරලා බලන්න ඕ. යෑමෙන් අර සෞඛ්‍ය සම්පන්න වර්ධනයේ බාධා කරගන්න එපා. ඒ නිසා විතක්ක ਵਿਚාර හැලෙනකොට හැලෙන්න අරින්න ගහේ ගෙඩිය ඉදුණාට පස්සේ වැටෙනවා. ආයෙ ලනු කාලෙකින් එල්ලුවාට වැඩක් නැහැ. ගෙඩිය ආවේ වැටෙන්න. ඒකේ විතක්ක ਵਿਚාර කෘත්‍ය හමාරුණාට පස්සේ වැටෙනවා. හුඟක් යෝගාවචර ඒකේටි මෙනෙහි කරන්නේ. ඒකේටි ආයෙ අරමුණ ආයාසයෙන් හුස්ම ගන්න හදනවා. එතකොට වෙන්නේ අර තැම්බෙන බතට ඇල්වතුරක් කරා වගේ උදංග එන්න පටන් ගන්න. ඒ නිසා විතක් විචාර හැලෙන වෙලාවේදී ටිකක් ඔය තර නැතුවම භාවනා යන වෙලාවේදී ඒකට ඒකත් ජයසිරි මංගලම් කියලා යන එකයි තියෙන්නේ. ওই විදිහට සම්පූර්ණයෙන්ම නොදැන්න මට්ටමට ගියා නම් ඒකේ විතක්ක ਵਿਚාර ගැන කතා කරන දෙයක් නැහැ. ඒ ගැන අපිට වැඩි වෙලා ඒ ගැන හිත කරදර ගන්න එපා. එහෙමයි ආදරයට කොයිදෝ බාධා නැත්තේ වගේ අපි ධර්ම සාකච්ඡා කරන දවසට වයි. ගෝ අමාරුවේ මේ අමානුෂීත්‍ය ගෙනත් දාගත්තා. මේ අමානුෂීත්‍යයට ගල් ගන්නවා වගේ දඩබඩ දඩබඩ ගාලා. ඉතින් අපි එවන සාකච්ඡා නතර කරන්න යන්නේ ওই පැත්තේ වෙන මොනවද කියන්නේ? මෙන්න මේවල් විතරක් නම් තියෙනවා. මේකන අපි මෙල්බන් නගරයට සමුදේනවා. මේ මේ මං කියන්නම් එහෙමනම් මේ හදපු බණ ටික චන්ද්‍රරත්න ආමතුරන්ට අදලා දෙන්න කියලා අනික් ආමතුරුත් ඉන්නවා මං හෙට යනකොට ගෙනිලා සීලට හරි බද්දට හරි දෙන්න. හොඳයි මචං. හොඳයි. පෙරුවන් සරණයි මෙල්බන් නගරෙට මොකක් කරන්නද කියන්නේ වයින්නවා.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 ඒතකොට මමත් සාමාන්‍ය මිනිහෙක් බවට හැසිරෙන්න ඔක්කොමත් කරන ගමන් මේ අතකක ඉඳලා ටක් ගාලා මේක දාගත්තා සපෝට් එකේ සාක්කුවේ දාගත්තා. එච්චර තමයි වැඩි. ඒතකොට මම ධම්මික හම්දුනවා උඹ මේ වැඩේ කරනකන් ඒ තැවෙන තැවිල්ලක් තියෙනවා. දැන් අහුවේයිද මගේ කීර්ති නාමය නැති කියලා ඒක තමයි අපායි කියන්නේ. ඔබ ඒක අගය කරනවා වස්තුවට වස්තු අගය කරනවා ඔබේ තැවීමට වැඩිය. සතියෙන් හිටියොත් පේනවා ඒ වැඩේ කරන්න ඒ තැවෙන තැවිල්ල උඹ විසින් ගන්න විනිශ්චය. සතෙක් මරන්න ගන්න එක හොරකමක් කරන්න කාමීත්‍යාචාරය කරන්න ඉමස්සගාව සෑහෙන ඊටිපන්දම දෙපැත්තෙම දැවෙන්න eBay. ඒ නිසා අපි වැඩක් කරනකොට දැන් මෙයත් එක්ක මයිච් එක ගැටුමක් ඇති වුණා නම් ඒ ගැටුම ඇති වෙන වෙලාවෙදීම තමයි ප්‍රශ්නය ඉදිරියට භාවනා කරලා ඒක විසඳන්න බෑ. ඒ මනසට වැඳලා හරි කියනවා අනේ මගේ ඇති වැරදුනා ඇත්තමයි 100ක් වැරද්ද මගේ ඇති අනේ තමයි. මොකද මට මේ තුවාල කරගත්තොත් වැඩේ බෑ. මේ මදුවට මෙයාගේ වැඩි හොයන්න මම ගියොත් අල්ලපු ගෙදර ගෑනට ළමයෙක් හම්බෙච්චා මම උපැන්න සාතිකට අසම් කරන්න ගියා. වගේ තාත්තයි කොටේ. තේරෙනවනේ එතකොට ප්‍රශ්නේ අවුලයි කියලා. ඒ නිසා ඌට කියන්නේ අතේ පොල් තෙල් ගාගෙන ඉන්න හැම වෙලාවෙම කොස් කපන වෙලාවේ වගේ මොන හරි වුණොත් සමා වෙන්න ඒ වෙලාවෙම කියලා අන්නේ. මේ මට සමා වෙන්න මොකද මට මේක තියාගෙන හිටියොත් භාවනා කරන්න බෑ. ඔය උඹලා හම්බුනේ මේ ආවට පස්සේ. මම මෙහි ආවේ උඹලා හොයන්න නෙවෙයි. උඹලා රෝන් නම් කෑල්ලක් කන්නේ කාපා. මේ කැලල ඕනේ ගනි. ඒ ඔක්කොම කරපන් මම යන්න බෑ. මම කිසි කෙනෙක් එක්ක අපේක්ෂාවක් හෝ බැඳීමක් තියාගත්තොත් මම දන්නවා පැහැදිලිව මේක මේ අර ඉරියව්වෙන් අර ඉරියව්වට යනවා. ඒක එනවා ඒක හැටි. විශේෂයෙන්ම දැන් මම මේක ලොකු හමුවෙච්චාම මට ගොඩක් එන්න බෑ. මම බලනවා පුළුවන් තරම් මම ඔය ගොඩාක් පිට යන්නේ යනකොට මම මේකෙන් කොටසක් අරන් යනවාද කියලා බලන්න. ඉතින් මට හරියට බයිනවා. මෙච්චර වගකීම් තියෙදි පිටරට යනවා කියලා.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 මම කොහොමද ඇවිල්ලා මාස 4යි. 4ට ඉස්සෙල්ලා ප්‍රශ්න තිබුණේ නැහැ. ওই මාස 7ේ උඹනේ ප්‍රශ්න ටික කියලා තියෙන්නේ. එන්නේ ඉස්සෙල්ලා තිබුණේ නැහැ. උඹට වැඩක් නැහැ නේ. දැන් උඹනේ ප්‍රශ්නයක් ඇති කරලා තියෙන්නේ. බලන්න ස්වාමීන් මගේ යකට කපනවා මං කොයිද ප්‍රශ්නයක් තිබුණේ නැහැ නේ බෙඩ් ඉස්සෙල්ලා. දැන් මාස 4ක් ඇතුළත උඹ. දැන් සෑම් ඇවිල්ලා දොස් කියන්න පටන් ගත්තා. නිසනෝනේ හොන්ට නෑ වෙලාවට භාවනා කරන්නේ. මොකද උඹ ඉන්දි ඉස්සෙල්ලා ප්‍රශ්නයක් නැහැ. දැන් මාස 3ක් ඇතුළත උඹ ප්‍රශ්නයක් ඇති කරන තියෙනවා. උඹට ඒද කියන්නේ. බින්න ඉස්සලාකට ඉන්ඩිකේට් නැහැ උඹට.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 මේ මේ ළඟදී මේ වචනේ කියලා සුදුහමරු දැන් සුමාන දෙයක් කතා කරන්නේ. මං කො මොනම යකාගේ ටෙන්ෂන් එකක්වත් මම ගන්නෑ කිව්වා. ගත්ත පත්කඩේ බැඳ ගියා යන. තද වෙලා. යාකිනවා මම ඔබ වහන්සේ කෙරේ පැවිදි මේ සද්ධා පිළිලා පැවිදි වුණේ. ඒ නිසා ඔබ වහන්සේට කියන්න පුළුවන් මම කිව්වට තරන්නේ නැහැ.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 මම බරක් අදින මිනිහ. පස්සේ නික්කමට හරි චිතක් අනුකම්පාවක් කරන එක විනාඩිය දෙකක් කරගන්නවා පහක් කරගන්නවා ඔළුවටත් දානවා. පැහැදිලිව කියන්න ඕනේ අපි හම්බුනේ අරයන් වගේ තනින් කිරි බොන්න නෙවෙයි. අපි ආවේ මේ සාසනික වැඩකට යන්න. උඹට පුළුවන් හරිය කරපන්. එහෙම නැත්නම් අහන්න ඕන හරි ප්‍රශ්න තියෙන.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 ඒකට ගන්න තියෙන ගමන්ට පක්ස් වැඩේට ඉදිරිවාදියා ඉන්නවනේ. පණිපිලේ එකන. එයා තමයි බුදු. එයා තමයි විශේෂකාරය. එයා තමයි නඩුකාරයා. එයා තමයි නීති එහාට ගිහිල්ලා කියන්න ඕනේ මෙන්න මෙහෙම. එන්න එපා මල. ආ හරි හරි මගේ අතේ 100ක් අරද අනේ ඔන්න ඔන්න මම වැන්දා. හරි. හරිද? ඉවරයි. අපිට බෑ අපි ඔලොමලයි. අපි අහිංසක නෑ. අපිට හාන භාගයේ ධර්ම අපි චේතෝ කියලා. අපිට ඒකට මහානකම ඕනෙත් නෑ. ඔක්කොමත් ඉවරයි. ඊගා තියෙන පරියන්කේ ඕනෙත් නෑ. මූට දෙකක් කතා කරපුවම හරි. අන්තිමට එන්නේ මොකද? ඒක නිසා අපිට කිසිම ගමනක් යාගන්න බෑ. නෝන්ජල්කමක් නෙවෙයි මම මේ කතා කරන්නේ. නෝන්ජල්කමක් නෙවෙයි ප්‍රශ්නයක් ආනන් එයා තමයි එතන ඒ වෙලාවට උත්තරය දෙන්න තියෙන්නේ. යාට කතාවල කියන්න තියෙන හරි. ඔයාගේ කොටස ඔයා කරගන්න මයි කොටස මම කරන්න. මම ඉතින් වැරදුනා නම් යම් හේතියකින් හමාව දෙන්න පුළුවන් ඔබතුමාට විතරනේ දැන්. එතන යානේ අත් පක්ෂ ඉදිරිවාදියා. ඉදිරිවාදී කියන තරහකාරයා කියන එක නෙවෙයි. අනිත් පාටියේ ඉන්න එක නම් දැන් ඉදිරිපිලේ ඉන්න එක නම් ප්‍රතිමල්ලවයා. ඒ ප්‍රතිමල්ලයට කතා කරලා කියන්නේ මේ ධර්මයේ වෙනුවෙන් සාමයේ වෙනුවෙන් ශාසනය වෙනුවෙන් මම සමාව පස්සේ අපි විශ්නගම යුක්තිය යුත්තේ එතකොට ඒ තුවාලේ සම්පූර්ණයි.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 ඒකට දුක් පටව ගන්නවා. අර්ථකිලමට අනුയോഗෙත් පැත්තේ. ඒකට හේතුව සුචරිතවාදී. Taman විතරක් කරුවා නම් මතක තියාගන්න වීතික්‍රමණය වෙලා නැහැ. උල්ලංඝනය වෙලා නැහැ. එතකොට පරිඋත්ථාන කෙලෙසයක් විතරයි. ඒක සමාව දෙන්න කියන්නේ ආපති දේශනා කිරීමේ පුදුරයන්ස අපිට අවස්ථාවක් දීලා තියෙනවා. එතකොට ආවිකත අහිංස පාසුවකි. එලි කිරීමෙන්ම පහසුවක් ලැබෙනවා. එතකොට අපිට ඒත් අපිට ප්‍රතිපක්ෂයක් අවශ්‍ය වෙනවා ආපත්‍ය දේශනා කරන්න. එයා භික්ෂුවක්. ගිහිල්ලා කියනවා මට සමා වෙන්න මට ආපත්‍ය දේශනා කරන්න ඕනේ. ඊට යුතුයකමක් තියෙනවා මට අවස්ථාව දෙන්න. ආපත්‍ය දේශනා කරන්න එයා සමාන නෑ. සිද්ධියට සම්බන්ධ නෑ. අභික්ෂුවක් විතරයි. ගිහිල්ලා කතා කරලා කියනවා. ගහක් ගාවට ගිහිල්ලා කියන්නේ ඒ සාන්තියක් තියෙනවා. දොලක් ගාවට ගිහිල්ලා කියන්නේ ඒ සාන්තියක් තියෙනවා. කොලයක් කරන් ලියන්න ඒ සාන්තියක් තියෙනවා. ඒක එලි කරන්නයි ඕනේ. වමාරන්න ඕනේ. වමාරපුවාම ඉවරයි. 100ක්ම නෙවෙයි 25 35 50ක් ෂුවර්. ඒ වෙනකොට හොඳට අහුම්කම් දෙන්න පුළුවන් යාළුවෙක් කෙනා නම් ඒ වෙලාවේ මචං පොඩ්ඩක් හිටපන් වැඩක් කියලා වුණා. මෙහෙමයි කියලා කියනකොට ඌ අහගෙන හිටියා නම් ඉවරයි 75ක් ඉවරයි. ඒ වගේ කවුරු හරි Taman ළඟට ආවොත් මෙයා කියන්න හදනවා නම් මෙයාට බරක් තියෙනවා කියලා වැඩ බහ තබලා එයාට දෙන්න වෙලාව. අපිටත් වෙලාවක් හම්බ වෙනවනේ තව කෙනෙක්ගේ අපත්‍ය බාර ගන්න. මේ වෙලාවේ සුචරිතවාදී වෙන්න එපා. මේ මචං කියමනෙම්ම මෙයාගේ මේ එහෙලි කිරීමෙන්ම ආවි කතා හිස පාසුවෝති බුදුරජාණන්සේගේ හැම ත්‍රිපිටක පොතකම ඕකේ බලන්න තියෙන බණ්ඩරක සූත්‍රයේ මේ බුදුරජාණන්සේගේ දේශනයක් හැම සූත්‍ර පොතකම තියෙනවා. තථාගතප්පු භික්කවේ වේදිතෝ ධම්මදිනයෝ විවටෝ විරෝචති න පටිච්චං. මේ පට පොත පටන් ගන්න ඉතල හැම හැම එකේම ලියලා තියෙනවා ඒක. මේ භික්ෂුවකට හරි වටිනවා ඒක මතක තියාගෙන ඉන්න එක. අනිම ත්‍රිපිටක පොතකම ලියලා හයියෙන් කියමු. තථාගතස් තථාගතප්පවේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති නො පටිච්චන්නෝ. මහණෙනි තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය හා විනය විවෘත වූයේ බබලයි. වැතුනේ නොම බබලයි. ඒ කියන්නේ බුදුහාමුදුරගේ බණ ලවුඩ් ස්පීකර් දාලා කියන්න හදනවා කියන එක නෙවෙයි. ඔබට වෙච්චි වැරද්ද කියපං කාගේ ළඟට. විශ්වාස කරන්න පුළුවන්. ඒකට ශාසනය කියන්නේ. ඒකට ඇවිත් භික්ෂුවක් ඉන්නේ. එයා ළඟට ගිහිල්ලා කියන්නේ මේ ආපත්‍ය දේශනා කරන්න කියලා. ඒකට මේ භික්ෂුට වරයක් තියෙනවා. ඒකට කන්සෙන්ට් එක දෙන්න ඕනේ. පස්සේ හරි වෙලාවක් දෙනවා. මේ හෙලි කිරීමෙන් බුදුරජාණන් ලොකු ස්වාමීන් වහන්සේ ඥානන් ස්වාමීන් කියනවා අඤ්ඤමඤ්ඤ පච්චේන අන්නපඤ්ඤ උත්ථාපනං. ඉකිනෙකා ඉකිනෙකා හේතු වෙලා දෙන්න එකතර නැගිටිනවා. අඤ්ඤමඤ්ඤ වචනේන මෝට ගිහිල්ලා කියන්න ඕනේ. මට වැරදුනා. මෙයා නෙමෙයි පක්ෂකාරයා. මෙයා මේ කොහෙදෝ ඉන්න කෙනෙක්. මෙයා මම පත් කරගන්නවා ඒ වෙලාවට ගිහිල්ලා කියනවා ආශුතුමට ආපත්‍ය දේශනා කරන්න ඕනේ. ආපත්‍ය දේශනා කරනකොට මේ වචනෙන් එළි වෙන්න ඕනේ. එළි වෙනවයි කියලා කියන්නේ පාපොච්චාරණය. ඒකම සාන්තියක්. වැහුවනේ ඉතින් පැහැවන් හදනවා. ඉතින් විස වායුව හැදිනවා. ඊටසේ බෝ වෙන්න පටන් ගන්නවා. ඒ වහන විනෝ මානසික අසහනය. ඊමණස දිගින් දිගට විඳවනවා. කායික අසහනයත් විඳිනවා. ශාසනයත් තියෙනවා. මොකටද විඳවන්නේ? අරිදම ශාන්ති කිව්වා විනය තියෙන්නේ දේශනා කරලා ඉවර කරන්න මිසක කුකුස් කරන්න නෙවෙයි.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 එත් කරපු ගමන් ඉවරයි. ඔක්කොම ඉවරයි. ඊට ඔක්කොම account balance චබ්‍රක්මචාන් වහන්සේ නමක් සාක්ෂි කරගන්න. පරියන්කය සාක්ෂි කරගන්න, සක්මන සාක්ෂි කරගන්න. අපිට වෙලා තියෙන ගිහි ලෝකේ කියන්න බෑනේ. ගිහි ලෝක මගල පෞද්ගලිකත්වය කියලා දෙනවා. මට ගිහි ලෝකයක් තිබුණේ නැහැ. ඊලෝකේ ඉන්නකොටත් මොකද යාළුවෝ දැන් මුත්ත නම්බුකාර යාළුවෝ දෙන්නෙක් කියනවා චුට්ටු කළා කියනවා මචං මෙන්න මේ කඩප්පුලි නොකෑම නා දහවතර වැඩක් වුණා.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 එයි මට කියන්නේ මං කිව්වා මට සාන්තියක් තියෙනවා. ඊට බලපන් දැන් ඊට පස්සේ දැන් මට මම කොහේකට කරන්නේ දැන් සෝරි. ඒ කියන්නේ ඇත්තටම පාහර වැඩ. හිරේ යනවනම් නඩු දාන කෙලින්ම අවුරුදු 5යි හිරේ යන වැඩ. මම දන්නව කාටවත් දන්නේ නැහැ.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 දැන් අපිට මහායාන භික්ෂුවක් දැක්කට ওই විශ්වාසය කරන්න බෑ. කියන්නේ කයි භික්ෂුවක් ගත්තට ওই විශ්වාසය කරන්න බෑ. අපි ඉන්න ඔක්කොමලා 100ක් විනය තියනවට නෙවෙයි. නමුත් දඩමීමට ගන්න වෙනවනේ. ඒ වෙලාවේ හැටියට ඌ එකල නාවල හරි ගන්න වෙනවා. එලා සූත්‍ර කරලා උණු ගාලා වැඩේ අරගෙන අතල්ලා දාන්න කියනවා. උඹලට ඌව ඉගෙන ගන්න මන් දන්නේ මේ බුද්ධ සාසනය කියලා මෛත්‍රී බුද්ධ සාසනය කරන්න පුළුවන් කියලා ඒ තරම්ම හීනමානයෙන් පිළිච්ච Tamanට පිහින් යන ගන්න එක සදාචාරය කියලා හිතාගත්ත හොඳ මොඩේ හරි සෝක් මොඩේ දැන් පව් කියලා හිතනවා පව් කියලා කියන්නේ මට ඒක ගෑවෙන්නේ නැති නිසා මට ඔයගොල්ලෝ කවුරු එල මොන જાති කිව්වත් ඔය පණ්ඩිත සාන්ති කාට එල එන්න නඩු කියනවා දෙයක් නෑ නම දෙයක් නෑ ඔය පොඩ්ඩක් ගිල් දෙකක් බින්න එන්න ඔයා එන්නකො. අර අරගෙන මුටි බැඳගෙන ඔප්පු හදාගෙන ඔක්කොම කරගෙන ඉන්නේ. පයිල් හදාගෙන ඉතින් හොඳට අහගෙන ඉන්නේ. කේමනාද සුවාසේ ලීවැරියල පූල් වැලේ ඉඳ නඩුවා. කේමනාද සුවාසේ කල්ලේ ඔහොම කර කර එළියේ. ඒ පස්සේ මහදලා ඇරියල් පන්දි සුවාසේ මම හරි ආදරේ කේමනාද සුවාසේ. මං සල් ලියුම් බල්ලා කිව්වලු නම. ඒ ඇත්තෝ කෙන්දිරි ගන්නේ ලෙඩේටනේ. ඔය ඇත්තෝ කෙන්දිරි ගන්නේ ලෙඩක් නැතුවනේ. ඔය ඇත්තටදී මොකද ලෙඩේ කියලා හවල්. ඒකවල කේ මනස ආදාන මේ අන්නුන්ට බෙදක දොරුකක් කරන්න ගිහිල්ලා තියෙන්නේ. ඒ මිනිස්සු ආපුවම කියන දෙයක් <laughs> දෙයක් නෑ නම කියලා.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 කිව්වද ගන්න ටියා." කියලා කතා කරලා. අදාළ මිනිහට කතා කරනකොට ওই තියෙන රයිවල්රි මුකුත් නැහැ. ඒක තෙදා. ඒක විදියක දේශපාලන තුරුම්පුවක්. ඒ වගේම බුදුරජාණන්සේ කියන විවරකම විවෘතකම ඒකට මේ වගේ සංඥා බාධා වෙදී කරදරදී එකට ඉන්න ප්‍රශ්න වෙනකොට එකට ඉඳලා අන්‍යෝන්‍ය ආબોධය ඇති කරගන්න ඕනේ. කීරෝදකී භූතං අඤ්ඤමඤ්ඤ පිය චක්කුණා කියලා ලියලා තියෙනවා. හැමෝම නෑ. හැමතර දෙන්නේ එකතු වෙච්ච එකම අනික කට්ටිය නිකම්ම අනුයාත වෙලා එනවා. ඒ අරුවට පේනවනේ මුන් දෙන ජොලිය ඉන්නේ කියලා. ජොලිය හිටියේ නැත්තම් කුහකකමයි. කුහකමට කියන්නේ මේ මේ අදෝක තියෙන හොඳ සූත්‍රයක්. හිතේ හිතේ කහටක් තියෙනවා. කියා ගන්න බෑ. පළවෙනි සැරේ ඔක්කොම යන්නේ දෙක තුන කියනකොට තේරෙනවා මේ හේලි කිරීමේ පහසුව. කාවි කතායිස පාසුවෝති. නිවනට එහා. ඒකට විශ්වසනීයත්වය අවශ්‍යයි. මේ මනුස්සයා මාව වැරදිට පාවිච්චි කරන්නේ මේ පංචක බවත් නෙවෙයි කුහක කුහක කුහක කුහනා කියනවා. ඉතින් මෙයාට කිව්වට මොකද හිතේ පොඩ්ඩක් අහලා තියෙනවා. තියෙන තාක්කල් පෙළෙන. දෙවෙනි සැරේටත් කියන්නේ. තුන්වෙනි සැරේටත් කියන්නේ ඒකට එළි වෙන ගතියක් කරනවා. මන්ද මම නම් මට මේ විදිහට මෙතෙන් එන්න වෙලා තියෙන මේ සතිය හොඳට මම අදහනවා. ඒ මොකනම දෙයකටත් වැඩිය. වැරද්දක් දැක්කම එතන ඉවර කරන මිසක්ක හෙටට කල් දාන්නේ ඒ මනුස්සයා කතා කරලා කෙලින්ම කතා කරනවා. මොකද වෙලා තියෙන්නේ. ඔය හිතෙන් තරම් යකා කළු පාට නැහැ. යකා නම් තමයි හිතෙන් තරම් කළු පාට නැහැ. කෙලින්ම මූණ දෙන එකයි තියෙන්නේ. ඒකට පෞරුෂත්වය කියලා කියනවා. හොඳයි අපි මේ විනාඩි 15ක් විතර වැඩි පුරාන්තය 15කට වැඩි අරගෙන කියනවා. එනිසා අපි එහෙනම් ඊතාවතා ಜಾති ගාථා සජ්ජායනා කරලා අපේ ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊතාවතා ච ගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා